ඉන්ජෙක්ෂන් එකකටවත් හොඳයි. කෑමටත් හොඳයි, බීමටත් හොඳයි, නාන්නටත් හොඳයි ඕන දෙයකට හොඳයි. ඒ මොකද ඒක මොනක්වත් කලවන්නේ නැහැ. ඒ වගේ Taman අර මේ කියන தත්ත්වෙදී හිත පුළුවන් තරම් අඩු ගානේ తాවකාලිකව කෙලෙස් අයින් වෙච්ච නිසා මෙච්චර සාන්තියක් මෙච්චර මේ වචනින් කියන ප්‍රබෝධයක් තියෙනවා නම් ਸਰවඥාන්සේගේ හිත කොහොම ඇද්ද කියලා Tamanට කෙලෙස් සහිත හිතකට වඩා මේක අත්දකපු එකනට සාපේක්ෂව වටහා ගන්න පුළුවන්. අන්න ඒ වටහා ගැනීම තුළ සර්වඥාන්සේගේ හරියත් ගුණේ සීපත් කරලා <coughs> අරහං අරහං අරහං අරහං වශයෙන් <coughs> පිට කොහෙවත් හිත යන දෙන්නේ නැතුව අරහං ගුණ යම නූලක් අල්ලගෙන එක දිගේ අත අදගෙන යනවා වගේ යන්න පුළුවන් නම් හිත එනවා උපචාර සමාධි මට්ටමට.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 මේක හැම දවස් 8ෙම කිව්වා සටේ මේ ප්‍රශ්නේ එනවා. ඒ මොකද හේතුව මේ වචනේ නැහැ. අනිල ප්‍රතිපද විඥාන කියන ත්‍රිපිටකේ නැහැ. ඒ මට එකෙක් පිටු තුනක ලියුමක් කියලා චෝදනා කළේවල තිබුණා මේ අනවශ්‍ය වචන වර්ගයක් දාගෙන ත්‍රිපිටකේ වෙනස් කරන්න හදනවා කියලා. මොකද ත්‍රිපිටකේ මොනවා වෙනවද කමන්නේ නැහැ. මං කියන්නේ දේ අවබෝධ වෙනවා නම් කොච්චර බැන්නත් කමන්නේ නැහැ. ඉන්ද්‍රිය ප්‍රතිපද විඥානයේ තියෙනවා පොතේ අනින්ද්‍රිය ප්‍රතිපද විඥානය කියන එක නැහැ. ඒක නිසා මේ ප්‍රශ්නේ මම හිතන්නේ මදි අහනවා වාර ගන්න කියලා. ඩ්‍රයිවර්ට මං කියනවා CD එක දෙන්නේ කියලා.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 ආකර්ෂණ ශක්තියක් එන්න පටන් ගන්න. ඒකට යෝගාවචරයට තේරෙනවා මේ ආලෝකෙ එන්න එන්න එන්න එන්න එන්න ක්‍රම තුනකට වැඩෙනවා. ඉස්සල්ලාම නිකන් පාවෙන දූලි වලාවක් වගේ වලාකුලක් වගේ නලියන ආලෝකයක් කියලා පස්සේ ඒක එහෙම තහවුරු වෙලා අති කොන පැතිරෙනවා. ඊට පස්සේ ඔක්කොම ඒ ආලෝක එකතු වෙලා අඳ මණ්ඩල වගේ පැතතියක් වාගේ පිඟානක් වාගේ එකතු වෙලා ඒක නිකන් මාගේ වචනෙන් කියන මොහරි පපා කොමරි පපා කොමල පපා එන්න පටන් ගන්නවා. ළමයා ළඟට එන්න එන්න එන්න පටන් ගන්නවා එන්න එන්න තමන්ට තේරෙනවා රෝමෝස් ගමන වෙනවා කියන්නේ. ඒ ආලෝකයේ තමන් දිහාවට මේ නතු වෙනවා. එතකොට මේ දෙක අතර බලන හිතයි අර ආලෝකයත් අතර ආකර්ෂණ ශක්තියක් කරනවා. මාට ඒක පහසුවකින් ගන්න සමාත හුදු අරමුණට ඇද ගැනීමක් වෙනවා.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 ආය විපස්සනාට දාන. විපස්සනාව යනවා මේ අවශ්‍යතාවය අනුව appropriate technology කියන එකයි කියන්නේ තියෙන්නේ. ඒ වෙලාවට ගැළපෙන දේ ගමන්න තේනවා නම් මට දැන් සමාධිය මදි කියලා සමාධිය මත වෙනවා කියලා කියන්නේ මේ වීර්ය වැඩි වීර්ය වැඩිකම වෙන්නේ. ඒකට හිතවිලි බහුල වෙනවා. ඒකට හිමීට ਸਰවඥාසික වචනෙන් කියනවා පණිදාය භාවනාව කරනවා. පණිදාය භාවනාව කියලා කියන්නේ වීමසි බෝධිය දැන් අවිසිලා තියෙන්නේ. ඒකට ආදිත ගිරයක් ගිරෙන් ඉතල තට්ටුවට තලන තට්ටු කරනකොට තලනකොට වීමසි බෝධිය ආයකතු වෙනවා. ඒ වගේ අර ඉරිහිරිච්ච හිත තියෙනකොට බුද්ධ ධනුසිය කරලා හෝ සමා මෛත්‍රී භාවනා කරලා හිත චී කර කරනවා.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 ඒක මොකද ඉස්සල්ලා සද්දයක් ආවත් කලබෙන හිතක් නැති ඉන්නේ. වේදනාවක් ආවත් හිතවිලා. නම මෙතෙන්දි පේනවා සද්ද වේදන හැවිදල කොච්චර තිබ්බත් හිත කලබෙන්නේ නැහැ. ඒ වගේම ආනාපානේ රසත් බලනවා. එතකොට යෝගාවචර සැකයක් හිතෙනවා. මේක වෙන්න පුළුවන් දෙයක්. එතකොට යෝගාවචරය විචිකිච්ඡාව දෙට වද්ද ගන්නවා. ඇත්තටම හිත මොනවාක්වත් වෙලා නැහැ හිත සූරව වැඩ කරනවා. ඒත් හිතා ගන්න බෑ යෝගාචරයට මොකද මුල් කාඩේ හරියට පොඩි සද්දයක් ඇහුණත් පොඩි කුඹියක් ගියත් නලියන හිත මෙච්චර කලබිලියස කරන්න පුළුවන්ද මේ වැඩේ කියලා හිතනවා. අන්න එතකොට හිත ඇවිස්සෙනවා නම් මෛත්‍රී භාවනා හෝ බුද්ධානුස්සතිය කරලා ආය මේ අලුව කුඩු අග්ගල කුඩු වලට පයින් ටිකක් දාලා හොඳට පිදු කරගන්නවා වගේ ඊට පස්සේ ආය විපස්සනාට යනවා. ඉතින් ඒක මේ අවස්ථානෝචිත ප්‍රඥාව. අවස්ථාව හැටියට. ඒකේ වැදගත්ම දේ තමයි මේ තමන්ගේ චිත්ත tattve මේකයි කියලා අවිස්සිලාද මේකද කියලා හොඳට පිට කෙනෙක් බලන්න වගේ බලලා ගලපෙන වක්‍රම යොදන එකයි කියන්නේ. නෑ ඒක ඇත්තටම මේ වායව ධාතුව රූප ලක්ෂණයක්. මෙතන නිකාන්තිය කියලා චෛතසිකයක් තියෙනවා.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 එතෙන්දි තියෙනවා ආනාපාන සතියේ ආනාපාන සති සූත්‍රය තමයි කායන ප්‍රසන වේදනාන ප්‍රසන ඉවර කරාට පස්සේ චිත්තානුපස්සනාව පටන් ගන්න තැන වාක්‍යයක් තියෙනවා. චිත්තපටි සංවේදී අසසි සාමිති සික්කති. චිත්තපටි සංවේදී පසසි සාමිති සික්කති කියලා. අන්න ඒක අටුවචාන් වහන්සලා විස්තර කරන චතුත් අධ්‍යාන සමාධිය ආනාපානෙ කොහොමදක්වත් නැහැ.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 මුගා දෙනකොට ඕන කරලා තියෙන්නේ මම මේකත් කරලා තියෙනවා මේකත් කරලා තියෙනවා මේකත් කරලා තියෙනවා මේකත් කරලා තියෙන කියා. ඒ ඒකවල දන්න මේ ප්‍රයෝජනේ හරකලා නෙවෙයි කරන්නේ. හැබැයි ඒ වුණත් එහෙම වුණත් මේ භාවනා ක්‍රම කරන කෙනෙක් නරක වැඩක්වත් වැරදි වැඩක්වත් නෙමෙයි.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 ඉතින් කවුරුත් මගෙන් වැටගත්තා. මම කිසිම සැකයක් නැ වැඩි කරා. නමුත් බෞද්ධ වෙන්නේ නැහැ කියන බෑ. ඒ නිසා මට ඔය පාරකට යනකොට ඔය හරි ඇක්සිඩන්ට් කරාම කුඩු කුඩු කඩලා ගියත් මම දන්නවා මං කරපු ටිකට මදි. ඔහොම වෙලා මදි. උඹට ඔය පාරේ ඔහොම යන්න ආව මේක ලොකු දෙයක්.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 ඒකෙන් තමයි අපි අපි බලන්නේ කෙරුවේ. අන්තර පශ්චාත්තාප වුණාලු මම මේ කද්දෝ විද්‍යාවක් හඳුල්ලා දෙන්න ගිහිල්ලා මේ මිනිස්සුන්ගේ බයලජ්‍ය දෙක නැති කරයි කියන්නේ. ඒ තරම්ම අන්තිමම අහිංසක මිනිසයා අධිකාරම දෙන්නේ සතෙක් මරන්න තියා හිතන්න බැරි જાති කියලා. මොකද මේ විද්‍යා පොතක ලියනකොට කරපම් කියන දන්න තල්ලුව දුන්නා.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 මෙයා ආත්මයක් නැති තිරිසනෙක් වගේ කෙනෙක්. නමුත් ਸਰවචනාංශ විතර පොඩ්ඩක් මනසකම ඉක්මවලා සීල සත්‍යයන් කියන වචනයට ගියා. ඒක ඇත්තටම කරන්න බැරි එකක් කියලා චෝදනා කරා. ඒ ਸਰවචනාංශ අත්දවර්ත්‍ය වුණා මේ නිගණ්ඨනාත පුත්තත් සත්‍යයන් කෙරේ අනුකම්පාව කළා. ඒ කියන්නේ පාරේ යනකොට පාර අතු ගාගෙන යන්නේ කියලා සත්‍ය කිව්වොත් මැරෙන්නේ නැති වෙන්න.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 සතිය වැඩෙනවා නම් සතිය විසින් අවශ්‍ය කොටස් සම්පාදනය කරගෙන යන්න නිසා දහසමනසිකාරයට හැරෙනවා නම් ඒ කර්මස්ථානචාර වලට තේරෙයි මාට කියන්නත් තියෙනවා නැත්නම් නොකියන්නත් ඉඩ තියෙනවා ධාතුමනස කාට නොහැරි ඒ කෘත්‍ය වෙන පැතුලින් සම්පාදනය වෙන්නත් පුළුවන් නිසා මේක බරක් කරගන්න එපා විශේෂයෙන්ම දැනෙන ආකාරය හා කලියුද්දේ පහදා දෙන මේ ඉල්ලම කියනකොටම තේරෙනවා සර්පය අල්ලලා තියෙන වලිගෙන් කියලා.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 බඩට ගියොත් භාවනා කරන්න බෑ. ඔළුව තෝන්තු වෙනවා. අපි කියන්නේ කැමතේ කියලා එකක් තියෙනවා. බත්ත සම්මදේ කියලා එකක්. බත්ත සම්මදේ වුණොත් භාවනා කරන්න බෑ. ඒ නිසා තිබහක් දන්නොත් වතු ටිකක් වුණා. දුර්ලභමක් දැනනොත් ඒ සීනිසයිත ආහාරය පළතුරු විශක් වගේ දේ පාවිච්චි කරනවා. ආහාර කෘත්‍ය කරන්නේ යැපීම විතරයි කරන්නේ. ඒකට ගිලම්පස කියලා කියනවා. අනිත් එක මේ උච්චාසයන මහසයන උච්චාසයන මහසයන කියලා කියන්නේ මේ සුඛෝපභෝගීත්‍ය කාමසුකල්ලි කාණ යෝගයට නතු වෙන උසසුන් මහසුන් ඒක සාමාන්‍යයෙන් හරි අමාරුයි මේ විස්තරකරනද මොකද එක එක රටවල එක එක ක්‍රම පාවිච්චි කරන නිසා අටුවාචාන් වහන්සේලා සඳහන් කළා තියෙන්නේ Tamange ධනයිසට වඩා උස්සාසන උසසුන් විදිහට සලකනවා. ඒ වගේම මේ කවිච්චි ඒ වගේම හුඟාක සුකොපභෝගී දේවල් මහාසන වශයෙන් සාකම සිංහාසන ඒ වගේ දේවල් තියුවා මඟාරවල ඡාම් ජීවිතයකට කොතන ගියත් ලබා ගන්න පුළුවන් සාමාන්‍ය ආසනයක ගත කරුවට කමන්නේ භාවනාසන කියලා ඒවට කියනවා. එහෙම නැතිව අර උච්චාසයන මහාසයන කියලා කියන්නේ උසසුන් මහසුන් සුකොපභෝගී පැත්තට යන එක තමයි ඉතලා තියෙන ප්‍රශ්නේ.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 ඒ කියන්නේ සුගතංගුල කියන පදය විස්තර කරන්නේ සරුවච්චන් වහන්සේගේ ඇඟිල්ල කියලා. අඟුල කියන්නේ අඟල කියන එකයි අපේ. අපි මේ අඟල් තුනක් කියනවා නම් ඇඟිලි තුනක් තමයි අඟල් තුන වෙලා කියන්නේ. එතකොට මේ පැත්තේ ඇඟිලි පුරුක නම් ඇත්තට අඟලකට බොහෝ සුට සමානයි. නමුත් මේ ඇතේ නම් ලොකු ඇඟිල්ලක විතරයි අඟලක සයිස් එක තියෙන අනිකව පුංචි. ඒ නිසා අපිට කියලා තියෙන සිවුර අඳිනකොට ධනිස ඇටෙන් අඟල් හතරක් පල්ලෙහාට විදිහට අඳින්නේ කියලා. ඉතින් ඊට වැඩි පල්ලෙහාට යනවයි කියලා කියන්නේ ශිල්පදේ ඒ කියන්නේ සිවුර ඇඳිල්ලේ දක්ෂකම නැහැ.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 හැබැයි සුගත කියන පදේ ਸਰවචනාසිත ආරූඪ කිරුවොත් තමයි අර්ථකථනය එන්නේ. වෙන එකක් තියනවත් ගන්නෑ. ඒ කියන්නේ අතරමැද අපේ සෑහෙන දුරට අටුවාවේ අන්ධකාර යුගයක් තිබිලා තියෙනවා. මේකේ හරියට මිනුම් දණ්ඩ කතා කරලා දෙනවා මිනුම් දණ්ඩ හැරිලා. නමුත් සම්මත ලෝකයේ තේරවාදයේ කතා කරනවා බඩු අඟුල් තුනක් සුගත අඟුලක් විදිහට එතකොට අඟල් 24ක විතර උසක් යනවා.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 ඉතින් ඒ නිසා ඒකදී ඒ තමන් මොකද අදහන ගුරුවරයාත් එක්ක විස්තර කරගන්න එකයි කියන්නේ. මම දන්න විදිහට මේ අචන් චාට් ට්‍රැඩිෂන් එකේ ගන්න. අපි යෝගාසන සංස්ථාවේ ඉස්සර අරගෙන තියෙනවා. පස්සේ සම්මුතියක් කරන් තියෙනවා ගන්න නැති වෙන. ඉතින් ඒකේ නිසා ඒ ගුරුකුලේ හැටියට ආචාර්ය પરම්පරාව හැටියට තියෙනවා. ඒක ගොඩාක් තියෙනවා ග්‍රේ ඒරියා එකට වැඩි කියුවා. සෝයාකිරි. ඉතින් ගියාම නන්දේරි ක්‍රීමර් එක ෆැට් එක. ඉතින් ගියාම රෙඩ් බුල් කියලා තියෙන අර විටමින් එක. ඒකෙත් යම් ප්‍රමාණයක් ඇල්කොහොල් තියෙනවා. ඉතින් කොකා කෝලා ඒ ඔක්කොම සාමාන්‍ය අර ග්‍රේ ඒරියා එකේ තියෙන දේවල්.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 බොහොම ඉක්මනට බණක් කියවහම තේරෙනවා. තර්ක කර කර ඉන්නවනම් මේ කුසලේ නරක දෙයක්ද ඇයි මේක විසි කරන්නේ? අධිකුසලේ ඉස්සරහත් කුසලේ බදාගෙන ඉන්නවනම් ඉතින් එතෙන්දී හරි අමාරුයි මේ ගමන යන්න. ඉතින් ඒක තමයි මේ කියන්නේ. තමන්ගේ භාවනා මාර්ගයේ දිනුවට අධිකුසල් කිරීම වෙනුවෙන් නැත්නම් අධිකුසලේ නාමයෙන් ඒ මගේම යනවා සාමාන්‍ය කුසල් වෙනුවෙන් නොකරනවා කියන එක නෙමෙයි.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 මම උදේ ඉඳලා හැන්දානකන් තියටර් ගිහින්නේ මට මේකෙදි සිගරට් එකක් බොන්න ඕනේ කියලා. මිනිමරු වැඩක් මේකෙදි කරන්නේ. තියටර් එක තියෙන වෙන වැඩකට. ඒකට ගියාට පස්සේ ඒක ප්‍රිසයිස් කරන බෑන එල්ලර ගිහිල්ලා කොරන දයක් කොරන ගැතියි. ඒ වගේ මේ වගේ තනකතාවට පස්සේ හොඳට දැනගන්න අර වගේ දේවල් කරනවා. ඒ කියන්නේ ජීවිතෙන් අයින් කරනවා කියලාවත් රටේ තියෙනවා අයින් කරනවා කියන එක නෙවෙයි. අපි ඊට වැඩි ගෙදර ගියාට පස්සේ අපිට පන්සල් දාගන්න කොහොමද තරම් වෙලා හම්බෙන්නේ. භාවනා මේ භාවනා වැඩසටහන සංවිධානය කරන විට තමන්ගේ වැඩ අතපසු වෙනවා. ඉතින් ඒක තමන්ගේ choice එකක්.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 දැන් ගැට ගහන එල හරක් දෙන්නම ගැට ගහන නැත්නම් මේ හරක් දෙන්නම ගැට ගහන ඒකට කරතයි. ඊයගේ මේක අර පොඩි මේ සාපේක්ෂතාවය දන්නේ නැතිකම මේ මේ ප්‍රශ්නේ කවදාවත් උත්තර දුන්නට හරියන්නේ නැහැ. මේ තිබාගෙට ලුණු වතුර ගොන කතාව සාපේක්ෂතාවය තියෙනවා.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 නව සමාධිය මේ සක්මන හොඳට yaadෙනකොට සමාධි පර්යාංකයේදී වෙන්න වගේ සමහර මොනවාදෝ එයාම සමබර බව ගන්න නැත්නම් ධාතු ලක්ෂණ මතු කරන්නේ පටන් අරගන්න. ඒක නිසා ඒක සාමාන්‍ය දෙයක් කියන එකයි කියන්නේ. උපතන ප්‍රශ්න 11යි. ලිඛිත ප්‍රශ්න ඉවරයි. තව තියෙනවා පැය භාගයක් විනාඩි 35ක් ඉතුරු කරලා. දැන් ඒක නිසා අපි ආරාධනා කරමු මේ තියෙනවා නම් අපි සභාවට ඉදිරිපත් කරන්නයි කියලා අපිට මේ වෙන් කරපු කාලය තියෙනවා මේ ධර්ම සාකච්ඡාව සඳහා. Thank you. බලන්න මේක හරිද කියලා කොහොමද? දවතර ස්වාමීන් වහන්සේ ඊයේ දේශනාවේ උද්‍යප්පේ උද්‍යප්පේ ඥානය ගැන කතා කරනකොට ස්වාමීන් වහන්සේ සඳහන් කරා කම්පන චංචල ගත මුළු ඇඟේම පහළ වෙනවා කියලා. ඒ අවස්ථාවේදී උද්‍යප්පේ ඥානයට තීරණය ලබා ගන්නවා. සම්මස්ත ඥාන අවස්ථාවේදී සම්ප්‍රජාන්තසල ඒ සංඥාව නැති වෙනවා කියලා කියනවා. නැති වෙනවද? එහෙම මේකේ විශේෂයක් කරලා එහෙම කියන්න බෑ. ඒ අවස්ථාවේදී තියෙනවා නමුත් ඒක ඉවහගෙන යන වෙලාව තමයි සම්මසන අවස්ථාවේදී වැටෙනවා ටික ටික සම්පූර්ණ ඒකෙන් ඉවහගෙන යනවා මුදුපත් වීමක් කුළු ගැනීමක් තමයි උද්‍යප්පඥාන සිද්ධ වෙන්නේ.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 එතකොට නැතුව වගේ තමයි හිතට පේන්නේ. ඒ කියන්නේ ඒකේ ක්‍රියාශක්තියක් හෝ විදහා දැක්වීමක් හෝ පිළිබිඹුවීමක් හෝ මතු කර දැක්වීමක් නැහැ. හැබැයි බඩුව තියෙනවා. දිදිගෙන තියෙන වගේ තියෙන ක්‍රියාශක්තිය නැහැ. ඒක හිතට අල්ලන්න බැරි නිසා හිත කියන්නේ වෙලාවට මොනවත් නැහැ වගේ කියලා. එහෙම නැතිවීමක් නෙවෙයි වෙන්නේ. ඒ අර උච්චාවච ගති නැති වෙලා යන එකයි වෙන්නේ. නිකන් සාමාන්‍යයෙන් කියනවා මේ ඉස්සර තියෙන ක්‍රමයක් දක්ෂ දෙනකොට කියන්නේ සිංහලෙන් ගැන දත්පනෝ කරනවා කියලා. එසේ මතුරුන. මද පොඩක් දීලා මතුරුන වතුර ගැන බුලත් කෙලට කියලා ගහන්නේ.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 නමුත් ඒ නිින්ද ගිහිල්ලා හෝ ක්ලාන්ත වෙලා හෝ සීවිල් මේ මුර්ජා වෙලා ඉන්න පුළුවන්. එතකොට ඒක ඉන්නවද නැද්ද කියන දෙක අතරමැද හිටින්න. එතනෝගේ tempat වීමක් වෙනකොට නිකන් මලා වගේ තමයි නමුත් ඒකෙන් අදහස් කරන්නේ ප්‍රාණී නිරුද්ධ වෙලා කියලා පස්සේ පණෙන් ඉඳී තියෙනවා. ඒ වගේ මේ රූප ධර්මයන්ගේ ගොජ දාන ගතිය උඩ පයින් ගතිය වෙනකොට එයා එහෙම තැම්පත් වෙලා ඉන්නවා. නමුත් ආයෙ ගොජ දාන්න පුළුවන්. හරි සර් සතිපට්ඨාන සූත්‍රයේ එක එක පබ්බයන්ට කඩලා අරගෙන ඔය විපස්සනා ඥානත් එක්ක සම්බන්ධ කරලා ඒකට ආම්දුරතුන් එක ප ဋ ාණකින් එක පබ්බකින් පුළුවන් ඔය විපස්සනා ඥාන නමෙම ලබා ගන්න. මේ ක්‍රමය ගැන කරන දේශනාවේදී විපස්සනා ඥාන කතා වෙන්නේ වෙන වෙන ස්ටේජස් වලදී කියන්නේ වෙන කායන පස්සනාව ගෙවම් කළා වේදනාන පස්සනාවේදී වගේ දැනග තමයි පළවෙනි විපස්සනා ඥානෙ පටන් ගන්න. එතකොට මේක මේ ඒ ක්‍රමයට සාපේක්ෂද? කායන පස්සනාව ගෙවම් කෙරුවා කිව්වට ඒ ගොරෝසු මනසට ගෙවම් කෙරුවා වුණාට තැම්පත් වෙනකොට තාම කාහන පසනාව වලිය තමයි යදගෙන යන්නේ. ඒ යනකොට වේදනා පසනාව පටන් අරගෙන චිත්තන පසනාව පටන්. කාහන පසනාව සම්පූර්ණ ඉවර වෙන්නේ අනිමිත්ත සමාධිය රහත් වෙච්ච දවසේ. හැබැයි වර ගොරෝසුට පේන හැටි සෑහෙන දුරට සංසිඳලා තියෙන. නමුත් සංසිඳනකොට වැඩ ඉවර නැහැ. හීන් නූලේ මැදේ පවතින. හැබැයි අපි දන්න සටහන් වලින් නෙවෙයි එතකොට ක්‍රියාත්මක වෙන්නේ.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 යෝගාවචර යන්නේ සෑහෙන කෙලස් ප්‍රමාණයක් ඇති. යාගේ සංවේදීතාවය රහතන් වහන්සේක තරම් නැහැ. නිසා යෝගාවචර දෙන කට උත්තරේ දවසින් දවස වෙනස් වෙනවා. භවනා වano. මොකද වෙන ක්‍රමයක් නැහැ අපට. ඒ නිසා මේ විදිහේ ඥාන ඒකට කියන්නේ transpersonal consciousness නැත්නම් transformation of consciousness.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 ඒක නිසා පැහැදිලිවම කියනවා තාවිසම වල whatever may be that can be expressible it is not eternal tao යමක් කියන්න පුළුවන් නම් ඒක සත්‍ය නෙවෙයි. සත්‍ය නියෝජනය කරනවා විතරයි. කවදා හරි සත්‍යයට ගිය වෙලාවෙම ගොළු වෙනවා. මේක ප්‍රකාශ කරන්න බෑ. ඒක මනසෙන් මනසට සංක්‍රමණය වෙන එකක් මිස වචෙන් දාන්න බෑ. වචෙන් දාන සත්‍ය හැම එකම සෙකන්ඩ් හෑන්ඩ්. ඒක රීකන්ඩිෂන් බඩු. ඔරිජිනල් බඩු හරි අමාරුයි ගන්න. තාප්පුකට ගියත් තියෙන ඔක්කොම රීකන්ඩිෂන්. එහෙම නැත්නම් මේ ඔය ඇඩල්ටරේට් කරපුවා. limitation. නිසා මේ කතා කරන සත්‍ය අර පරමාර්ථ සත්‍යද යොමුක් ලබා දෙනවා මිසක පරමාර්ථ සත්‍ය කාදාත් වචන දාන්න බෑ කතා කරන්න බෑ.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 manussත්වයදී සමානකම තියෙනවා. ඉතින් අර දෙන්නේ වෙන් කළ හොඳට පක්ෂ බෙදකින්තරව හදාගන්න හදාගෙන යනකොට මුලින් මුලින් ඒ දෙන්නගේ තොරතුරු මලු දෙකකට දාන්න. මේ ස්ත්‍රීලා ස්ත්‍රියගේ මේ පුරුෂයෙක්. તો තන්ත්‍රයේ ස්ත්‍රී පුරුෂ ගති ඉක්මවලා මනසකම බලන ගත්තාම 98.9 ගාණක් සමාන ගති තියෙනවා. පුංචි වෙනස්කම් තියෙන 102ක් විතර වගේ. මේක තමයි ගොජ දාන්නේ. ඒක තමයි මාත්‍ය පිට තියෙන එක තමයි අපි මේ රූප ලාවන්‍යයටයි ඔය ඔක්කොම පාවිච්චි කරන්නේ. ඒක විනිවිදතර පස්සේ සමාන ලකුණු මතුවේ. ඒකට කියනවා සම්තති ලක්ෂණය කියලා. සම්තති ලක්ෂණය කියලා කියන්නේ මේ ස්ත්‍රියගේ ස්ත්‍රියක් එහා ස්ත්‍රීගත දිගට පෑවට වයස අනුව ස්ත්‍රීගත වලත් මාරුවක් සිද්ධ වෙනවා.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 පොදු ලක්ෂණ තමයි මේ සතහම් පවා මේ ආකාර පවා වෙනස් වෙමින් පෙරළමින් තියෙන්නේ. ඊට යට තියෙන මනුස්සකම ගත්තත් වෙනස් වෙමින් පෙරළමින් තියෙන. එතකොට කොයි කනතුලින් හරහට ගියා පෞද්ගලික ලක්ෂණ ප්‍රකට වෙන්න වෙන්න මාස්ටර් කරන්න කරන්න සිද්ධි වෙන්න වෙන්න මේකට පොදු ලක්ෂණ කරනවා.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 නමුත් හිත යටින් දන්නවා වෙනස්කම් ජීවනට සමාන ගති වැඩි කියලා. ඒ නිසා සමාන ගති පැත්තට යන්න යන්න යන්න පරමාර්ථ පැත්තට යනවා. කිසිම ගති වල පැත්තට යන්න යන්න සමති පැත්තට යනවා. ඉතින් ඒ ටිකෙන් ගියාට පස්සේ මේ වෙනස් වෙන ගතියක් තැනක තියෙනවා නම් ඕක තමයි දුක කියන්නේ.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 ඒ නිසා අපිට මිනිස්සයා ඉස්සර පුරුදු කරේ එක අතකින් හිර කරන එක අතකින් වැඩ කරන ක්‍රමය නිසා දැන් නෑ. දැන් හිර කරන ක්‍රම ගොඩක් තියෙනවා. කසාදෙත් හිරයක්. ඊට පස්සේ තමයි ඔය පැටලිල්ලයි දුක් ගැන විලි ඔක්කොම එන්නේ. තිරිසන් සත්තු අතර හිරේ නැහැ. අනිත් ඔක්කොම තියෙනවා. උන්ට ටෙන්ෂන් එක නැහැ. ඒ තියෙන නමුන්ටත් අපිත් ඒක රණ්ඩු කරන්නේ නැහැ බෑ උන්ගේ වැඩක් බලන් ඉන්නේ. අපි නුඹේ කියන්නේ රණ්ඩු කරන්නේ. හොඳ නැහැ. ඒ නිසා මොනම දැනක එක හිර කරලා ඇල්ලුවාට පස්සේ තමයි ඒක ස්ටඩි කරන්න පුළුවන්. ඒ හිර කෙරුවට පස්සේ අපි මේ විද්‍යාව මේක භෞතික විද්‍යාව මේක රසායන විද්‍යාව කියනවා. මේ හිර කීම සංසාරයටයි අයිති. නමුත් යමක ස්ටඩි කරන එක හිර කරලා අල්ලන්නේ. විතක්කයෙන් කරන හිර කරලා අල්ලන ਵਿਚාරයෙන් අතගාලා බලන්න. විතක්කය කියන්නේ ලේත් මැෂින් එකේ චක් එක වගේ. චක් එකටම හරි මවුන්ට් කරන්න නැතුව ලේත් කරන්න බෑ. ඒ කපන්න බෑ. මහාන මැෂිමක වුණත් මේ රෙදි කෑල්ල හරියට හිර කරගෙන මෙහෙම ගියේ නැත්නම් මැෂ්ම එන්නේ නැහැ. ඉතින් මේ දෙක සංසාරයටයි අයිති. නමුත් ශිල්පයේ ගුණව ලබා ගැනීම සඳහා අවශ්‍යයි. ඒ නිසා මේ සතහන් සහ ආකාර දෙක හරියට අගය කරලා තියෙනවා. ඉතින් ඒක හොඟදෙන ප්‍රතික්ෂේප කරනවා මේ අපිට ඕන පරමාර්ථ ධර්ම ඔය එකේද පන්ති බෑ. අපිට ආය භෞතික විද්‍යාව ඉගෙන ගන්න ඕනේ නැහැ කියලා මේ විවේචනය කෙරුවොත් මඩේ හිටපු ඉන්න වගේ කිසිම මේ ගුණයක් එන්නේ නැහැ. නිසා සතහන් සාකාර පේනවා නම් බලන්න.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 නැත්නම් මට තියෙන අයිතිවාසිකම එච්චරයි. බුදුජානනාංශය කියලා කියනවා මේ මේ සරුවචනාංශය උගාක් ඔය මිනිස්සු අතර ජනප්‍රිය වුණාට පස්සේ බමුණු ගමකට ගියාම ඒ බමුණු ගමේ මිනිස්සු මේ ගොඩාක් තෑගි භෝග අරගෙන ඇවිල්ලා ඒ අරණ්‍ය ගේට්ටුව ළඟ ගෝසාවල. සර්වචනසිස ගඳ කිලි ඉනකොට ඇහෙනවා මාළු කඩයක් වගේ. මාළු කඩේ කියලාමයි කියන්නේ. ටිකලා යනවා නාගී තහමතුර උපස්ථානට ඉන්න ඇවිල්ලා කියන අවසරයි ස්වාමීන් වහන්සේ ඒ බමුණු ගමේ මිනිස්සු සාමාන්‍යයෙන් සර්වචනස අගය කරන්නේ ලොකු ප්‍රසාදකේ විශාල තෑගි භෝග අරගෙන ඉන්න ඔබ වහන්සේ හම්බෙන්න කැමතියි. ඊට කියනවා සරුවච්චන් වහන්සේ නිස්සද්දතාවයට කැමතියි.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 ඉස්ලාමයේ බුදුන් දකින්න ඇවිල්ලා තියෙන්නේ පූජාවක් කරගෙන ඉතින් බුදුහාමරණ අපිට දැන් සැරයක් කිව්වා. සරුවඥාන්සේ විවේකයට කැමැති ඔය කෙවුලොත් එක්ක ගනුදෙනුවක් නැහැ. ඊට පස්සේ අර මිනිස්සු ගිහිල්ලා ආරහාමුදුර ගිහිල්ලා ආයෙත් අර මිනිස්සුන්ට කියනවා සර්වඥාන්සමන් දෙවිසරිටත් ඉල්ලීමක් කරා තාමත් විවේකයට කැමැති කියලා.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 මේක දැනග වාඩි වෙලා ඉන්නකොට ඒක සැපට නෙවෙයි ඉන්නේ. මේක පෙළන ගැතිය තේරුම් කරලා දෙන්න මේ යන්න හදන්නේ. ඔය පෙළන ගැතිය කවුරු කරනද යන්නේ? ඒක නෝම් එක. ඒක තමයි ස්වභාවය. ඒක තේරුම් ගත්ත දවසේ ඔය කොයි දෙයකින් අපි වර්තමාන මොහොත පැන්නුවාට පෙළෙන ගතියෙන් කොහොමද කපන්නේ දැන්? ඒක දී ඇති සාධකයක්. ඉතින් අපි ඒක බාරගත්ත දවසේ දෝෂනනම තමයි මම මේක දරන්නේ. භාවනා කරනකොට මම දැන් පටන් ගන්නකොට නම් ස්වාමීන් වහන්සේ හරීම සම්සුම් පීස්ෆුල් ඔක්කොම තියෙනවා. ඒනත් භාවනා කරගෙන යනකොට ටිකක් දැනෙනවා නුරුස්නා ගතිය දවසින් දවසට කිට්ටු දුක සතර කිට්ටු කරනවා. ඒක වාරගත දවසේ ඇඩේ හරි ගොයියෝ. ඒක බාර ගන්න හරි. බාර ගන්නකෝ. බාර ගන්න කියන්නේ මේක නැති කරන දඟලලා තමයි සංසාරයක් වැඩි වෙන්නේ. මේක බුදුහාමුදුරේ දුකේ ලෝකේ පිහිටලා තියෙන කියලා මේ තමයි මේ ඇවිල්ලා හැප්පිලා තියෙන එක තමයි. ඒ ස්වාමීන් වහන්සේ තරහක් එහෙම වැඩිපුර ඇති වෙනවා ඒ විදිහට තරහ එනකොට ඒක කෙලෙසේ මේ මේ මේක මේක මේ සත්‍යය බලන්න දෙන්නේ නැතු වෙන්න මාය ඇති කරලා තියෙන උගුල තමයි ඒක නොරොස්නා ගතියක් අම්මලිකමක් ඒකාකාරීකමක් දුක් දකින්න ගතියක් කියලා ඒකට වැරදි මූණතක් දීලා තියෙනවා බුදුහාම කියන කවුරු මොන මූණත දීලා තියුණත් ඔබ හුරු කරගන්නේ ඔක තමයි ඔබ gedara කරගන්නේ ඔබ කොහේ නැටුවත් ඔක අතාරින්න බෑ කියලා තේරුම් අරගන්නේ එතකොට ප්‍රයත්නය අතහැරෙනවා ඒකට කැමති වෙලා කැමති වෙනවා කියන වචනට විරුද්ධ වුණා ඉස්සලනේ.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 කවදා හෝ අවබෝධයෙන් තේරුම් ගන්නවා මේක කාගවත් ශාපයක් නෙවෙයි. අර සීලා භික්ෂුණී කියනවා නයිදං අත්ත කතම් බිම්බං නයිතම් පරකටං අගං. මේ කියන පෙළන ගතිය මම විශ්ේ ප්‍රතිබිම්බය කරන්නද නිර්මාණය කරන්නද ප්‍රතිබිම්බයක් නෙවෙයි. එහෙමනම් මම කරන්නේ වෙන කෙනෙක් කරන්නද හෝනිය මොකුත් නෙවෙයි. මේක තමයි බුදුවරු කියන්නේ. මොකද මොනවාද කියනවා මේ උයාගත්ත බත කහපක්. ඕක ප්‍රතික්ෂේප කරනකම් අපි නව නිර්මාණ කරනවා ප්‍රගතිශීලී වෙන්න හදනවා හැම තැනෙම කරන තැන ඔය ඒ පෙළෙන ගතිය මඟහරව ගන්න ක්‍රම වෙනවා ඒ කොහෙන් කරගලා ගියත් මිනිහයි බාහිරගත දවසේ මූණවල දිහා බලනකොට මට පේනවා <laughs> කරයිද කරනවා නෙවෙයි කෙරෙනවා ඔය අහන්නකො මොකද උන්නේ කියලා ඔය එන ගහන්න වෙලා තියෙන වැඩි.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 යන්නේ නෑ අපි කියන හොඳම දෛවඥයෙක් කියලා තියෙනවා. භවසල ඇක්සිඩන්ට් එකක් වෙනවා කියලා. කුච් දැන් මේ කැන්සර් එක මාධ්‍යකේ මරනවා කියලා කිව්වට පස්සේ අර කන්නොමර මරනවානේ. අර පුංචි කතාවල එනවා කේ જાති දරුවෝද තමසර දෛවඥයෙක් කියලා තියෙනවා අනිවාර්යෙන් සර්ප වෙසකින් ආවල් දවසේ ආවල් වෙලාවට පැපරනවා. ඉතින් මේ මනුස්සයා පුදුමාකාර විදිහට බය වෙලා කන්නේත් නැහැ බොන්නේත් නැහැ සුදු මැලි වෙලා ඉන්නවා. පස්සේ යාළුවන්ගෙන් පස්සේ කියා ගන්න විදියකුත් නැහැ. යාළුවරු කියනවා මස්සිනා මේකයි වැඩි. මේ මිනිහා ෂුවර් මරනවා මරනවා. ඉතින් යාළුවා කියනවා ඔබට මට කිව්වනම් මම ඔක කරලා දෙන්නේ නැහැ.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 ෆැමිලි ප්‍රොබ්ලම් එකක්ද? ඒවට නම් මම දන්නේ ඒ ඔයගොල්ලෝ කතා කරා. නමුත් මම මේ කියන්න හදන්නේ කෙලෙෂය සහ පාපය අතර වෙනස. අනුසය කෙලෙස් කියලා කියන්නේ කෙලෙස් ඇති කරන්න පුළුවන් වාතාවරණයක් තියෙනවා. ඒක පාපයක් වෙනවා නොවෙනවා කියන එකේ මනුස්සයා ක්‍රියාත්මක කරගෙන කායික වාචික ක්‍රියාණු තමයි සිද්ධ වෙන්නේ. හැබැයි ඒකට බේස් එක දෙන්නේ කෙලෙසලු. කෙලෙසයක් කබ හැබෑව. පාපයක් වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. පාපයක් බවට පිපෙන්න පුළුවන් නොපිපෙන්න ඉඩ තියෙනවා. වර්ණකන් ඉස්සරහ පොඩි දෙයක් තියෙනවා. සමාන කතාවක් දෙකක් තියෙනවා. ඒක මොකක්ද රස්සාවට ඔබ කැමති වුණොත් ඊට පස්සේ ජීවිතේට රස්සාව කරන්න ඕනේ නැහැ කියලා.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 මමත් එතන ගියාට පස්සේ ඉතින් මම යමු මොනවද විනෝදාංශ කියලා. නෑ. පිච්චර් බලනවද නෑ. බොනවද නෑ. සූදු කෙනවද නෑ. බැඳලාද නෑ. මූණේ මොන බහද යකෝ ඒකට මොකද ඔහු පඩියට කරන්නේ? මට සුද්දා නිකන් කුක් දීලා තියෙනවා. උයලා දෙනවා. වාහනේ තියෙනවා.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 ඉතින් වැඩ කරන මගේ ඊට මේ මේ ඇසිස්ටන්ට් ප්‍රොඩක්ෂන් මැනේජර්ස්ලා කිව්වා අපි මේක ඉලිමාන සිත කඳවුරේ වගේ එළියට යන්නත් නෑ හැම වෙලාවෙම මේක අරසා කරන්නත් ඕන පැය 24 ජොබ් එකක් කරන්න තියෙන්නේ යුද්ධට කියන්නේ කියන්නේ මයිත් එක හරියට ඊට පස්සේ මම කිව්වා එනනම් ගයිලව කොහොමද කියලා මම පොඩ් ජොලියේ ඉන්නවා ඒ වුණාට මම නිකමට කිව්වා love put us in a open prison camp කියලා සුද්දට පුදුමාකාර අප්සෙට් එකක් ගියා කොහොම මේ අහිංසක හැදිලා මිනිස්සේ මට තව මිනිහෙකුට ප්‍රිසන් කැම්ප් එකක් ඇති කරන්න ඕන ගමන් නැහැ.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 පස්සේ ඌ මේ හරි හොඳ සුද්දා උකෝක කරා. ඌ සම්පූර්ණ සුදු සූට් එකක් අඳගෙන නැෂනල් සූට් එකක් අරගෙන සපතු ටිකක් ගලවලා දාලා වැල්ලේ වාඩි වෙන්න කියලා හෙවකෝ කරුණාකරන ඔබ මේ මොකද්ද කරන්නේ කියලා කියපන් කියලා. නම් මම ඇඩ්මයර් කරන ඔබ දිහා. ඊට පස්සේ මම සත්‍ය ගැන කතා කරන්න යන්න බෑ ඌ හොඳම දක්ෂ කතෝලික මිනිස්සු කියලායි කිව්වේ. හැබැයි ඒ උනාට බුද්ධාගම තරහ නැහැ. ඊටසේ මම කිව්වා මට දේවල් කිරීමෙන් එන හැමදේම කිරීමෙන් තමයි සතුට තියෙන්නේ. ඒක ජොබ් එකට සීමා වෙලා නැහැ. ඒක ඔක මට සුද්ධ ලාභෙ මට. හැබැයි මම දන්නවා උඹේ පිප්පෙන ගතිය. හැම පැත්තෙම තු වෙනවා. මම කො මෙන්න මෙහෙම බුද්ධාගම භාවනාවක් තියෙනවා එලපසිටි 100. කරන දේ සතුටින් කරන. ඒක කොහොමඩක්වත් ඇල්ලුවේ නැහැ. මට උගම මම උඹ දිහා බලලා සතුට වෙනවා. ඉතින් හැම අනිත් ඔක්කොමලම හිතුවේ කොහොමද මට රස්සාවෙන් අස්වෙන්න සිද්ධ වුණා. අනිත් සේර මට විරුද්ධව කැම්පේන් එකක් කරා මම සුද්ධගෙන් බර ගන්නක් ගහනවා. ඒකල ඒගොල්ලන්ගේ සමේ උහුර කරනවා. ඒකල අපි දෙන්න අතර මොකද්ද ගණිනවා කියන්නේ. 385ක් සෙනග මම කොම්බැනිම අන්තිම වංචකාරයයි කියලා මෙච්චර සයිසේ පොල් ගෙඩි අකුරු වලින් හැම වැසිකිලි එකම ලිව්වා.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 ඒ ශේෂ්ත්‍රයේ රස විඳින්න හරි දන්නෙත් නැහැ. ඔකට මං කියන්නේ කඹරනවා කියලා. මේ කඹර කඹර ඉන්නවා. කාව ලොක්කට ලාභිකුත් නැහැ, ඕගොල්ලන්ට ලාභිකුත් නැහැ. කරන දේ ජොලිය කරන්නේ. ජොලිය කරනකොට ඔය කිසි කෙනෙක්ගේ කොක්ක ගහන්න බැරි වෙනවා ඕගොල්ලන්ට. ලොක්කට කොක්ක ගහන්නත් බෑ. සබ්බෝඩිනේට් ස්ටයිල් ඕගොල්ලන්ට කන්ට්‍රෝල් කරන්නත් බෑ. මොකද හැම වෙලාවෙම ඉන්නේ ජොලිය. කොයි වෙලාවෙ බැලුවත් බලන්නේ එළඹ සිටි සීයේ එන එක. මට ඉතින් ඒ පළවෙනි සැරේ පෝස්ට් ගහනකොට ඒ කියන්නේ මමම පත් කරන මිනිස්සු මට විරුද්ධව දැන් එළියට බහලා කෑ ගහනවා. මාව ඉක්මනටම අයින් කරන්න කියලා කොප්පන්නේ. මට ඉඳගෙන ඉන්නකොට මට හරි හිනා. මේ ෂර්ලි දුම්කනාවින් ඌ මයිලට ඇරිගුවා කන්වත් මහත්තයා අද කන්වත් මහත්තයා කවුරක්වත් නැහැ නේද කියලා. ඔක්කොම ඊට බහලා කැම්පේන්. ඉතින් මං ගා ඉතින් මම එදත් නැහැ මාත් එක්ක මං එදත් හිටියේ දැනුත් මාත් එක්ක මම ඉන්නේ ආයේ නැති වෙන දෙයක් නැත්තේ නැහැ. ඒක මගේ ජීවිතේ ධම්මිච්ච ලොකුම ආදර්ශය තමයි අපි කාටට උදව් කරනවා ඌ ගහනවා ගහනවා ගහනවා. එච්චරයි. කාටට උදව්වක් කෙරුවොත් ඌ ගහනවාමයි. ඒක යුනිවර්සල් ට්‍රුත් එකක්. නිසා කිසි කෙනෙකුට උදව් කරන්න බෑ. කවුරුට ඉල්ලුවත් තියනවා නම් දෙනවා. ඒකට උදව්ව කියන්න බෑ. එච්චරයි. ඒකල තමයි ගොඩක් බලගන්න. ඕගොල්ලෝ දැන ඕගොල්ලෝ හරි මේ සැමරිටන්, බෙනිවලන්, කාර්යයට උදව් කරනවා, මෙහාට උදව් කරනවා කියලා බෙදාන අද්දගෙන නාන නෑමක් තියෙනවා. බෙදාගෙන කරන පරිප්පුවක් තියෙනවා. ඕගොල්ලන්ගේ වැඩේ කරන්නත් බෑ. අර කරන මිනිහා සැලසුම් කරලා ගන්නවා. නිසා තමන්න තියෙන තමන් වැඩි කරලා කවුරු ඉල්ලීමක් කරනවනේ බොක්කෙන්ම කරන්නේ.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 මේ මොහොතේ පිළිචිගතිය දන්නවනම් ඒක නෙවෙයි කියන්න පුළුවන් බලවගත්තියක් පිට ඇත්තෙත් නැහැ. මම ඉන්නේ දැන් අන්තිම මගේ ජීවිතේ හොඳම මොහොත කියලා කවුරු හරි කිව්වට කිසි කෙනෙකුට බෑ අපිට ඒක ඩිස්ප්‍රූව් කරන්න හරි ඒක අපෙන් අයින් කරන්න. එකම දෙයයිට පුළුවන් වෙන්නේ කෙලස් වලට විතරයි. කෙලස් කියන අයියෝ එහෙම කෙරුවට මේ සැමේ අවුරුද්දේ ලයිට් බිල ගෙවලත් නෑ, කාර් එකේ ප්‍රීමියම් එක ගෙවලත් නෑ, කුයකුලි ගෙවලත් නෑ. කොහොමද මේ මොහොතේ අපිට ඉන්නේ කියලා? ඉතින් දාගන්නවා. ඉතින් ඔළුවේ දාගෙන හම්බ වෙච්ච වර්තමාන මොහොත කක්ක කරගන්න එක තමයි කරන්නේ. අනාගන්න එක තමයි කරන්නේ. ඔකට තමයි පෘථග්ජනය කියන්නේ. පෘ탁 පෘ탁 යන වෙලාවෙම මේ මොහොත වත ඇරලා අර කන් එකයි කල්පනා කරේනවා. එහෙම නැත්නම් මේ මොහොතේ හිතමන් කරමින් යනවත් බනිනවා. හිතමන් කියන මිනිහටත් බනිනවා. ඔබ වහන්සේ නම් මොකද නම්බලා දෙන බතක් කාලා වෙ ඉඳී අපිට එහෙමද ගියාට පස්සේ ගෙදර ගිහිල්ලා අරක කරන්න එපාද මේක කරන්න එපාද කියලා කැමැති කෙනෙක් ඇදගෙන නාන එකයි තියෙන්නේ.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 ඉතින් අපි විනාඩි 15ක් වැඩිපුර අරගෙන තියෙනවා. සර්ම සාකච්ඡාව සඳහා අපි තුනට වෙනකොටයි වේලාව තියෙනකොට තියෙන තුනයි කාලයි. ඒ නිසා අපි මෙතනින් ධර්ම සාකච්ඡා නතර කරමු කියලා මම යෝජනා කරනවා. අපි හතරට නැවත එකතු වෙනවා මේ අධ්‍යංක භාවනාවක් සඳහා, සමූහ භාවනාවක් සඳහා. සියලු දෙනාටම තෙරුවන් සරණයි